අද දේශකයන්න් වහන්සේ විචිත්‍ර ධර්ම කතික අතිපූජනීය ගම්පහ මහානාම ස්වාමීන් වහන්සේ සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛධං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා සාදු සාදු සාදු සද්ධාවන්ත පින්වත්නි අද දවසේ මේ පින්වත් කවුරු සූදානම් වෙන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් බුද්ධ දේශනාවක් ඉගෙන ගන්නයි. සංසාර ගමනක ඉපදෙමින් මැරෙමින් යන අපිට තිනක විපාකයක් හැටියට ලැබිච්ච මේ දුර්ලභ මනුස්ස ජීවිතයේ තුල කලාතුරකින් මේ ලෝකයට පහළ වෙන භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමකගේ මිහිරි ශ්‍රී සද්ධර්මය ඉගෙන ගන්න සමන් දෙන්න ලැබෙන එක ජීවිතේ මහා භාග්යයක් වාසනාවක් අද දවසේ මේ පින්වුතුන් මේ ලැබිච්ච වාසනාවන්ත ජීවිතයෙන් ඵල නෙලන්නයි සූදානම් වෙන්නේ අද මම මේ පින්වුතුන්ට කියා දෙනවා බුදුරජාණන් වහන්සේගේ සම්බුදු මුව මඩලින්ම වදාළ උතුම් සම්බුද්ධ දේශනාවක් මේ දේශනාව ඇතුළත් වෙලා තිබෙන්නේ සූත්‍ර පිටකයේ පොත් වහන්සේලා අතුරින් අංගුත්තර නිකාය කියන පොත් වහන්සේ තුල මේ උතුම් බුද්ධ දේශනාව සඳහන් වෙන්නේ මේ දේශනාවේ නම පින්වතුනි චලාබි ජාති සූත්‍රය ච කියලා කියන්නේ හයට අභිජාති කියලා කියන්නේ විශේෂ උත්පත්ති චලාබි ජාති කියන්නේ විශේෂ උත්පත්ති හයක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ වදාළ දේශනාව චලාබිජාති සූත්‍රය ඒ දවස්වල බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ පින්වුතුනි රජගහ නුවර ගිජ්ජකූට පර්වතේ අපි දන්නවා බුදුරජාණන් වහන්සේ තමන්ගේ ජීවිතය තුළ බොහොම ඇලුම් කරපු ප්‍රදේශයක් තමයි රජගහ නුවර. ඒ රජගහ නුවර ප්‍රදේශයේ ගිජ්ජකූට පර්වතයේ බුදුරජාණන් වහන්සේට වැඩ ඉන්න කුටියක් තිබුණා. ආනේ ගිජ්ජකූට පර්වතයේ වැඩ සිටිද්දී බුදුරජාණන් වහන්සේ මේ දේශනාව වදාළේ. අපි දන්නව බොහෝ ප්‍රසිද්ධ දේශනාවක් බුදුරජාණන් වහන්සේ ගිජ්ජකූට පර්වතයේදී වදාළ. ඒ තමයි ආටානාටි සූත්‍ර දේශනාව. ඒ වගේම මේ සලාමි ජාති සූත්‍ර දේශනාවත් බුදුරජාණන් වහන්සේ වදාළේ ගිජ්ජකූට පර්වතේ. එදා ආනන්ද ස්වාමීන් වහන්සේ පින්වතුනි බුදුරජාණන් වහන්සේ ළඟට වැඩම කරලා උන්වහන්සේට වන්දනා කරලා පැත්තකින් වාඩි වුණා. වාඩි වෙලා හිට උන්වහන්සේ ප්‍රකාශ කරනවා මෙන්න මෙහෙම කරුණක්. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස අර පූර්ණ කස්සප කියන කෙනා විශේෂ උප්පත්ති හයක් පිළිබඳව කියාගෙන යනවා. පිඟුතනි පූර්ණ කස්සප කියලා කියන්නේ ඒ කාලේ හිටපු ආගමික මතයක් බිහි කරගෙන මිනිසුන්ව රවට්ටන අල්ලගත් ආගමික නායකයෙක්. අපි දන්නෝ මේ වගේ ආගමික නායකවරු 6 දෙනෙක් ඒ කාලේ හිටියා. පූර්ණ කස්සප, අජිත කේසකම්බලි, මක්කලී ගෝසාල, පකුද කච්චායන, සංජය බෙල්ලට්ටි පුත්ත, නිගණ්ඨනාද පුත්‍ර. මෙන්න මේ 6 දෙනා ඒ කාලේ ආගමික නායකවරු හැටියට පෙනී හිටපු අය. ඒ අතරින් එක්කෙනෙක් තමයි මේ පූර්ණ කස්සප. මෙයා කියාගෙන යනවා විශේෂ උප්පත්ති හයක් පිළිබඳව. මොනවද මෙයා ප්‍රකාශ කරන උප්පත්ති හය පිළිබඳව ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරනවා. ස්වාමිනී උප්පත්ති හය තමයි කණ්හාබි ජාති. කළු පාට උපතක් පිළිබඳව මෙයා කියාගෙන යනවා. නීලාභි ಜಾති නිල් පාට උපතක් පිළිබඳව මෙයා කියාගෙන යනවා. ලෝහිතාභි ಜಾති රතු පාට උපතක් පිළිබඳව කියාගෙන යනවා. හලිත්තාභි ಜಾති කහ පාට උපතක් පිළිබඳවත් මේ පූර්ණ කස්සප කියනවා. සුක්ඛාබිජාති සුදු පාට උපතක් පිළිබඳවත් කියනවා. පරම සුක්ඛාබිජාති හොඳම සුදු පාට පරම සුදු උපතක් පිළිබඳව මෙයා කියාගෙන යනවා. එතකොට මෙයා ප්‍රකාශ කරන උත්පත්ති 6 මේ තුලින් මෙයා අදහස් කරන්නේ මෙන්න මේකයි. කොහොමද? ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා බුදුරජාණන් වහන්සේට ස්වාමීනි කළු පාට උපත හැටියට මේ පූර්ණ කස්සප විස්තර කරන්නේ මෙන්න මේක. ඒ තමයි එළුව මරණාය, ඌරු මරණාය, හරක් මරණාය, ඒ වගේම හොරු, හොරුන්ව මරණාය, බන්ධනාගාරවල හිර වෙලා ඉන්න උදවිය මේ ඔක්කොම අයිති වෙන්නේ කළු උපතට. ඔන්න මෙයා කියන පළවෙනි උපතට අයිති පිරිස. නිල් පාට උපතට අයිති වෙන පිරිස තමයි ආධාරමිකව ජීවත් වෙන ව්‍යාපාර කරගෙන හරිහම්බ කරන ඒ තුලින් කෑම බීම හොයාගෙන කාලා බීලා ජීවත් වෙන ශ්‍රමණ බ්‍රහ්මනවරු ඒ තමයි නිල් පාට උපත. ඊළඟට මෙයා ප්‍රකාශ කරනවා රතු පාට උපතක් පිළිබඳව. රතු පාට උපතට ඇතුළු වෙන්නේ ස්වාමීනි මෙයා කියනවා නිගණ්ඨයොයි නිගණ්ඨයන්ගේ ශ්‍රාවකයොයි. එතකොට රතු පාට පිරිසට මෙයා දාලා තියෙනවා නිගණ්ඨනාද පුත්‍ර ඇතුළු ඒ පිරිස. තුනයි. හතරවෙනි එක තමයි කහපාට උපත. කහපාට උපතට අයිති වෙන්නේ නිගණ්ඨයන්ගේ ශ්‍රාවක පිරිස. රතු පාට උපතට ඇතුළත් වෙන්නේ නිගණ්ඨයොයි එක සලුවක් අඳින පිරිසයි. කහ පාට උපතට ඇතුළත් වෙන්නේ ඒ පිරිසකේ ශ්‍රාවකයෝ. ඔන්න හතරයි. ඊළඟට සුදු පාට උපත. සුදු පාට උපතට ඇතුළත් වෙන්නේ අජීවක පිරිස. ආජීවකයෝ කියලා අපි කියන පිරිස සුදු පාට උපතට ඇතුළු වෙනවා. ඊළඟට ගොඩක් උතුම් සුදු. පරම සුදු පිරිසට ඇතුළත් වෙන්නේ තමන්ගේ පිරිස. මෙයාගේ ශ්‍රාවකයන්ගේ නම් කියනවා නන්ද, වච්චලී, කිස, සංකිච්ඡ, වක්කලී, ගෝසාල, ආදී මේ තමන්ගේ පිරිස තමයි පරම සුදු. ගොඩක්ම සුදු උපතට ඇතුළු පිරිස. එතකොට මෙයා මේ උපත් හය ගැන කියාගෙන යනවා. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ආනන්ද ඔය කෙනා ඔය කියන කාරණාව මිනිස්සු පිළිගන්නවද? ස්වාමීනි එහෙම පිළිගැනීමකුත් මිනිස්සුන්ගේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්ද ඔය කාරණාව හරියට මිනිස්සුන්ට ඕමනා නැති දෙයක් බලින් දෙනෝ වගේ කරුණක්. ඒ නිසා ඒක තමන්ගේ දේ අනිත්යට බලෙන් දෙන්න හදන වැඩක්. ඒක ගැළපෙන කරුණක් නෙවෙයි. ඔන්න බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා ආනන්ද හැබෑවටෝ මේ ලෝකේ විශේෂ උප්පත්ති හයක් තිබෙනවා. මං ඒක ඔබට දැන් කියා දෙන්නම්. ඔන්න බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා උන්වහන්සේගේ ධර්මයේ තුල මේ උත්පත්ති හය පිළිබඳව ඒ නිසා මේ පූර්ණ කස්සප කියන කියන කෙනාට එදා බොහෝ පිරිසක් අහු වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ තැනකදී විස්තර කරනවා හරියට මාළු මිනිස්සුන්ගේ කෙමනකට අහු වෙනවා වගේ කියනවා මේ පූර්ණ කස්සපගේ උගුලට අහු වෙන්නේ. ඒ නිසා මේ මතවලින් බේරලා මේ මිත්‍යා දෘෂ්ටික පිරිසගෙන් බේරලා මේ නිවන් මඟ තුල බුදුරජාණන් වහන්සේ තමන්ගේ ශ්‍රාවකයන්ව යොදවන්න මහා මහන්සියක් යොදවලා තිබෙනවා. ඔන්න උන්වහන්සේගේ ධර්මයේ තුල මේ උත්පත්තියයි විස්තර කරනවා. පළවෙනි උපත තමයි කලු උපතක් ලබාගෙන කළු දෙයක්ම උපදවන කෙනා. පළවෙනි එක. දෙවෙනි එක තමයි කළු උපතක් ලබාගෙන සුදු දෙයක් උපදවන කෙනා. තුන්වෙනි එක. කළු උපතක් ලබාගෙන කළුත් නැති සුදුත් නැති නිවන අවබෝධ කරන කෙනා. හතරවෙනි එක. සුදු උපතක් ලබාගෙන කළු දෙයක් උපදවන කෙනා. පස්වෙනි එක සුදු උපතක් ලබාගෙන සුදු දෙයක්ම උපදවන කෙනා. හයවෙනි එක සුදු උපතක් ලබාගෙන කළුත් නැති සුදුත් නැති නිවන අවබෝධ කරන කෙනා. දැන් අපි මේ කාරණා 6 විස්තර වශයෙන් ඉගෙන ගමු. බුදුරජාණන් වහන්සේ වදාළ පළවෙනි විශේෂ උපත. කළු උපතක් ලබා ගන්නවා කළු දෙයක්ම උපදවනවා. ඒ කියන්නේ මේකයි පින්වතුනි. ඔන්න කෙනෙක් මේ මනුස්ස ලෝකෙ උපදිනවා බොහෝම දුප්පත් විදිහට. කන්න බොන්න නැති, අඳින්න ඇඳුම් පැළඳුම් නැති, ඉන්න හිටින්න නැති පාරි හිඟා කන ස්වභාවයෙන් කෙනෙක් උපදිනවා. අඩු කුලයක බොහෝම දුප්පත් කෙනෙක් ඉන්නවා. ඔන්න මෙයා කළු උපතක් ලබාගත් කෙනෙක්. මෙයා මොකද කරන්නේ? කළු උපතක් ලබාගෙන කළු දෙයක් උපදවනවා. කොහොමද? දැන් මෙයාට ජීවත් වෙන්න සල්ලි නැහැ. කන්න බොන්න ඇඳුම් පැළඳුම් නැහැ. මෙයා මොකද කරන්නේ? ජීවත් වෙන්න කියලා, කන්න බොන්න කියලා මෙයා මොකද කරන්නේ? සත්තු මරනවා. ප්‍රාණඝාතය කරනවා, මිනී මරනවා. සොරකම් කරනවා. වැරදි කාම සේවනය කරනවා සල්ලි හම්බ කරන්න. ඔන්න කළු උපතක් ලබාගෙන කළු දෙයක්ම රැස් කරනවා. ඊළඟට වචනෙනුත් වැරදි කරනවා. බොරු කියනවා. කේලම් කියලා සල්ලි හම්බ කරනවා ජීවත් වෙන්න. දැන් සමහර තැන් තියෙනවා කේලම් කිව්වහම සල්ලි දෙනවා. ඔන්න සල්ලි හම්බ වෙනවා. ඊළඟට පරුෂ වචන කියනවා. හිස් වචන කතා කරනවා. ඊළඟට මෙයා මොකද කරන්නේ? අනේ මට ජීවත් වෙන්න විදිහක් නැහැ. මෙයා අධාර්මික වෙලෙහෙළඳාම් පටන් ගන්නවා. සත්ත්ව වෙළඳාම්, අවියාවිද වෙළඳාම්, මත්පැන් මද්ද්‍රව්‍ය වෙළඳාම මෙයා සල්ලි හම්බ කරන්න කරනවා. ඊළඟට මෙයාගේ හිතෙත් අකුසල් ඇති වෙනවා. තරහ වෛරය ඇති කරගන්නවා. අනිත්‍ය ලස්සනට ජීවත් වෙද්දී මෙයා ඊර්ෂ්‍යා කරනවා. තරහෙන් බලනවා. ඊළඟට වෛර කරනවා. ඔන්න මෙයා කළු උපතක් ලබාගෙන කළු දෙයක්ම රැස් කරනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මෙයා මරණින් මත්තේ දුගති ලෝකයේ උපතක් කරා යනවා. ඔන්න පළවෙනි කාරණාව. කළු උපතක් ලබාගෙන කළු දෙයක්ම රැස් කරන අය. දෙවනි පිරිස තමයි කළු උපතක් ලබා ගත්තත් සුදු දෙයක් උපදවන අය. ඔන්න කෙනෙක් උපදිනවා බොහෝම දුප්පත් පවුලක. අඩු කුලයේ කන්න බොන්න නැතුව උපදිනවා. මෙයා මොකද කරන්නේ? මෙයාට කොච්චර කන්න බොන්න නැතත් අඳින්න ඇඳුම් පැළඳුම් නැතත් මෙයා සත්තු මරන්නේ ඕන තරම් හොරකම් කරලා සල්ලි හොයන්න අවස්ථාව එනවා. මෙයා හොරකම් කරන්නේ වැරදි කාම සේවනය කරලා සල්ලි මිල මුදල් හොයන්න අවස්ථාව එනවා. මෙයා එහෙම කරන්නේ බොරු කියලා සල්ලි හොයන්න අවස්ථාව එනවා. නමුත් මෙයා එහෙම කරන්නේ කේලම් කියලා පරුස වචන කියලා මිල මුදල් හරියම්ම කරන්න අවස්ථාව තියෙනවා. න්‍යායී විදිහට කටයුතු කරන්නේ තරහ වෛරය පෝෂණය කරන්නේ මත්පැන් මද්ද්‍රව්‍ය ආදී වෙළඳාම් කරලා සල්ලි හොයන්න ඒ වගේම අවියාවිද වෙළඳාම් කරලා මිල මුදල් හොයන්න පෙළඹෙන්නේ කළු උපතක් ලබා ගත්තත් එයා සිල්වන්තව ජීවත් වෙනවා කාය සුචරිතය වචී සුචරිතය මනෝ සුචරිතය කියන තුනෙන් මෙයා දියුණු වෙනවා. ඔන්න මෙයා රැස් කරන්නේ සුදු දෙයක්. කයින් සුදු දේවල් රැස් කරනවා. වචනයෙන් සුදු දේවල් රැස් කරනවා. සිතින් සුදු දේවල් රැස් කරනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මෙයා කළු උපතක් ලබා ගත්තත් සුදු දෙයක් උපදවාගෙන මරණින් මත් වහන්සේ සුගති ලෝකයේ උපතක් කරා යනවා. ඔන්න දෙවෙනි කාරණාව. තුන්වෙනි එක තමයි කළු උපතක් ලබාගෙන සුදුත් නැති කළුත් නැති නිවන අවබෝධ කරන කෙනා. ඔන්න විශේෂ කරුණක්. බුදුරජාණන් වහන්සේ වදාළ ඔන්න කෙනෙක් උපදිනවා දුප්පත් පවුලක. අඩු කුලයේ හිඟන පවුලක උපදිනවා. මෙයා කළු උපතක් ලබා ගත්තත් මෙයාගේ සසර ගමනේ පෙර පිනකට මෙයාට ඔන්න කල්යාණ මිත්‍රයෙක් වුණ ගහනවා. එක්කෝ බුදුරජාණන් වහන්සේ නැත්තම් උන්වහන්සේගේ ධර්මයේ කියා දෙන ස්වාමීන් වහන්සේ නමක් මුණ ගැහෙනවා. ඔන්න ශ්‍රී සද්ධර්මය අහන්න ලැබෙනවා. මෙයා මොකද කරන්නේ? මෙයා මේ ධර්මයේ වටිනාකම හඳුනා ගන්නවා. හඳුනගෙන මෙයා ගිහි සැප සම්පත් අතහැරලා මහාන වෙනවා. මහාන වෙලා සීල සමාධි ප්‍රඥා දියුණු කරගෙන සසර දුකින් නිදහස් වෙනවා. දුගතියක සුගතියක උපතක් කරා යන ස්වභාවය සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කරනවා. දැන් මේ සඳහා උදාහරණ අපි ගත්තොත් එදා පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ කාලේ වැඩ සිටිය සුනීත කියන ස්වාමින් වහන්සේ රහතන් වහන්සේ නමක් මේ පුංචි පුතා ඉපදුනේ අසූචි යදින කුලයේ ඔන්න කලෝ උපතක් ලබාගත් කෙනෙක් මෙයාගේ රස්සාව තමයි අසූචි කද බැඳගෙන කරේ තියාගෙන අරගෙන යන එක ඒ කාලේ වලවල් වැසිකිලි වලවල් තිබුණේ නැහැ බාල්දි තියෙනවා. ඉතින් මේවට මිනිස්සු ජරා කළාට පස්සේ මේ අයගේ රැකියාව තමයි මේක කරේ තියාගෙන අරගෙන ගිහින් විසිකරන එක. බොහොම පහත් ස්වභාවයේ රැකියාවක්. ඉතින් මේ අය මේ කඩේ කරේ තියාගෙන යනකොට මේ අය ළඟ තියෙනවා පුංචි බෙල් එකක්. සීනුවක්. මේක නාද කර කර තමයි යන්නේ. එතකොට මිනිස්සු දැනගන්න ඔන්න අසූචි කඩයක් කර තියාගත්ත කෙනෙක් එනවා. මේ අය හැංගෙනවා. හැංගෙන්නේ එතකොට තමන්ගෙම අසූචිවල ගඳට. ඉතින් මේ විදිහට මෙයා මේ අසූචි කදයක් කරේ තියාගෙන යනකොට මෙයාට දවසක් මුණ ගැහුණා. ශාක්‍ය වංශින් නික්මිලා සක්විති රජ පදවිය ලබන්න හිටපු උතුමන් වහන්සේ නමක් ගිහි ජීවිතය අතහැරලා ගුරු උපදේශ රහිතව චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සම්බුද්ධත්වයට පත් වී වැඩ සිටින බුදුරජාණන් වහන්සේ මෙයාගේ ඉදිරියට මුණ ගැහුණා. වාසනාව. මෙයා බය වෙච්ච පාර ඉක්මනට එතන තිබිච්ච කානුවට වැස්සා. කානුවට බැහැලා අසූචිගල පැත්තකින් තියලා දිමින් ඉඳගත්තා. වැඳගෙන විවුලනවා මෙයා. එයි රජ පවුලේ කෙනෙක්. බුදුරජාණන් වහන්සේ ළඟට වැඩම කළා. ළඟට වැඩම කරලා අහනවා සුනීත ඔය රස්සාව අතහැරලා අපිත් එක්ක යමුද? මෙයා පුදුම වෙන්න ඇති. කැමති වුණා. මහාන වුණා. සිල්වන්ත වුණා. සමාධිය දියුණු කරා ප්‍රඥාව දියුණු කළා රහතන් වහන්සේ නමක් බවට පත් වුණා අන්න කළු උපතක් ලබා ගත්තා සුදුත් නැති කළුත් නැති නිවන අවබෝධ කරපු කෙනෙක් ඒ වගේම මේ පින්වුතුන් අහලා තියෙනවා ලෝසක හාමුදුරුවෝ ගැන රහතන් වහන්සේ නමක් මුන් වහන්සේ පුංචි කාලේ අම්මගේ කුසට ආපු දවසේම ගේ ගිනි ගත්තා. පාරට වැටුණා සියලු දෙනා හිඟා කරන ස්වභාවයට. හිඟා කන්න ගත්තා. මේ දරුව ලැබෙන්න හිටපු ඒ කාන්තාවගේ දෙමව්පියන් දැනගත්ත මේ මේ වැඩේ අපිට සිද්ධ වුණේ මේ දුව නිසා. දුවට ලැබෙන්න ඉන්න දරුවා නිසා එළවලා දැම්මා. ඔන්න කාලයක් යද්දි මේ පුංචි පුතාව ලැබුණා. අම්මත් මොකද කළේ මේ දරුවට ටිකක් තේරෙන කාලේ කිව්වා පුතේ ඔබ නිසා මට ඉන්න හිටින්න තැන නැති වුණා. අම්මා තාත්තා නැති වුණා. තවත් නම් නැති වෙන්න දෙයක් නැහැ. ඒ නිසා මෙන්න තියෙනවා හිඟා කන්න වාජනයක් මේ වාදිනේ අරගෙන ගිහිල්ලා හිඟා කාල ජීවත් වෙනවා. මට තවත් නම් උඹව හදන්න බෑ. දැන් හිඟන ළමයේ. දැන් මේ පුංචි ළමයා වාදිනෙත් අරගෙන හිඟාකකා යද්දි දවසක් දැක්කා සාරිපුත්ත මහරහතන් වහන්සේ වැඩම කරනවා. මෙයා මොකද කළේ? පස්සෙන් ගියා. පස්සෙන් ගිහින් ගිහින් ගිහින් මෙයා සාරිපුත්ත මහරහතන් වහන්සේ වැඩ සිටපු ඒ ආරාමයටම ගියා. මෙයා බොහොම ලස්සන කෙනෙක් වෙන්න විදිහක් නෑ මොකද හිඟා කන කෙනෙක්. සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ පුංචි ළමයාව මහාන කළා. හැබැයි මෙයා සිල්වන්තයි. සමාධිය දියුණු කළා. ප්‍රඥාව දියුණු කළා. අරහත්ත්වයටපත් වුණා. හැබැයි අරහත්ත්වයටපත් වුණත් දානි නෑ. බලන්න සසර ගමනේ අකුසලය. මේ ලෝසක රහතන් වහන්සේ පාත්‍රයත් අරගෙන පින්න පාති වඩිනවා. මිනිසු දුවගෙන එනවා දානි අරගෙන. එබිලා බලනකොට පේන්නේ පාත්‍රේ දානි පිරිලා වගේ. ගෙනාවු කෑම ටික අරගෙන ආයිමත් යනවා. නමුත් පාත්‍රේ දාන්නේ නැහැ. සසර ගමනේ මහා කුසලයක්. සාරිපුත්ත මහරහතන් වහන්සේ බැලුවා මේ කෙනාට කන්න බොන්න දානමාන ලැබෙන්නේ නැහැ. ලෙඩ රෝගත් වැඩි. ඉක්මනට පිරිනුවම් පානවා. අද පිරිනුවම් පාන දවස. අදවත් මන් දාන ටිකක් දෙන්න ඕන. මොකද කලේ සාරිපුත්ත මහරහතන් වහන්සේ පින්නපාතේ වැඩියා. ඔබ වහන්සේ අද පින්නපාතේ වඩින්න ඕනේ මම ඔබ වහන්සේටත් එක දානි ගෙනත් දෙන්නම්. සාරිපුත්ත මහරහතන් වහන්සේ රජමාලිගාවට පින්නපාතේ වැඩියා. රජමාලිගාවේ හිටවූ පිරිස ඇවිදින් දානි බෙදුවා. බෙදලා හිට සාරිපුත්ත හාමුදුරුවෝ ආයිමත් ඉක්මනට වඩින්න හදද්දී මේ අහනවා ස්වාමීනි මෙහි නැවතිලා ඉඳලා අපිට බණ ටිකකුත් කියා දීලා දානි වළඳලා වඩින්න ඔබ වහන්සේට බැරිද? පින්වත මං වැඩ සිටින ආරාමේ ඉන්නවා තව ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේටත් එක්කයි මම මේ දානි අරගෙන යන්නේ. ඒ නිසා මං වඩින්නම්. අනේ ස්වාමීනි ඕක මොකද්ද? මම සේවකයෙක් අතේ දානි පාත්‍රයක් යවන්නම්. ඔබ වහන්සේ මෙහි විවේකයෙන් වළඳලා වැඩම කරන්න. ඔන්න සේවකයෙක් අතේ දානි පාත්‍රයක් යවුවා. මගදී මොකද වුනේ මේ සේවකයා කල්පනා කළා හාමුදුරුවරුන්ට නම් ඉතින් හැමදාම දානි හම්බ වෙනවනේ. අපිට ඉතින් දාන ලැබෙන්නේ නැහැ. මෙහිම හොඳට කන්න බොන්න ලැබෙන්නේ නැහැ. මෙයා මොකද කළේ? අර දානි පාත්‍රේ මගදී කෑවා. බලන්න අසංසාරේ අකුසලී හැටි. සාරිපුත්ත මහරහතන් වහන්සේ වැඩම කළා. ඇහුවා. ස්වාමීනි දානි වැළඳුවද? ලැබුණ නැති කිව්වා. සාරිපුත්ත මහරහතන් වහන්සේ තේරුම් ගත්ත සිද්ධ වෙච්ච කාරණාව ඉක්මනට පින්දපාත ගිහින් ඇවිදින්න. වහාම ඉර අවරට යන්න කලින් දානි අරගෙන ඇවිදින්නා. තමන්ගේ යතේ තියාගත්ත පාත්‍රය අල්ලන්න එපයි කිව්වා. මගේ යතේ තියෙද්දී පාත්‍රයට අත දාලා අරගෙන වළඳන්න කිව්වා. අතට ගත්තොත් දාන ටික අතුරුදහන් වෙනවා. ඔන්න එදා බඩ පිරෙන්න උන්වහන්සේ වැළඳුවා. වළඳලා පිරිනුවම් පෑවා. කළු උපතක් ලබා ගත්තත් සුදු දෙත් සුදුත් නැති කළුත් නැති නිවන අවබෝධ කළා. සංසාරයේ අකුසලයේ තමයි කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ මහණි වෙලා ඉඳලා දවසක් මුන්නහන්සේ වැඩ සිටියේ කුටියට රහතන් වහන්සේ නමක් වැඩියා. වැඩියට පස්සේ මොකද වුනේ? ඉතින් මිනිස්සු පහදිනවනේ. මිනිස්සු පැහැදුනා. සංවරකමට කතා බහට පැහැදුනා. මෙයාට ඊරිසියයි. ඉතින් දවසක් මොකද වුනේ? දායක පින්වතෙක් ගෙදර දානිට ආරාධනා කළා පහවදා උදේ. මෙයා මේ කාරණාව අර රහතන් වහන්සේට ප්‍රකාශ කළේ නැහැ. පහෝදා උදේම මොකද කළේ? ආරණ්‍යවල තියෙන මේ පින්වතුන් දන්නවා. දානිට වඩින්න කලින් ගෙඩිය තියෙනවා ඒකට තට්ටු කරලා තමයි වැඩම කරන්නේ. ඉතින් මෙයා මොකද කළේ? හිමීට ළඟට ගිහිලා නිය පොත්තෙන් තට්ටු කළා. එහෙන්නේ නැති වෙන්නේ. තට්ටු කළා ඒ දායක පින්වතාගේ ගෙදෙට්ට වැඩියා. වැඩියට පස්සේ ඇය ඇහුව කෝ ස්වාමීනි අර ස්වාමීන් වහන්සේ මං දානෙට වඩිය වඩින බව ශබ්ද කරලත් ආවේ මං හිතන්නේ නිදි වෙන්න ඇති අපහදින කරුණු කිව්වා මිනිස්සු ඒත් අපහැදුනේ නෑ දානි වැළඳුවට පස්සේ දුන්න දානි පාත්‍රයක් ස්වාමීනි මේක අරගෙන ගිහින් උන්වහන්සේට දෙන්න මෙයා මොකද කළේ යන ගමන් තිබුණා ගිනි ගොඩක් ගිනි ගොඩට හැදුවා මේ දානි පාත්‍රය. මේක දැක්කාර රහතන් වහන්සේ දැකලා මෙයා මහා පව් කරගන්න බව දැනගෙන එතනින් වැඩම කළා. ආන්නි අකුසලේත ගෞතෝ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ මහණ වෙලා රහත් වුණා. හැබැයි දානි නෑ. කළු උපතක් ලබා ගත්තත් කළුත් නැති සුදුත් නැති නිවන අවබෝධ කිරීමේ වාසනාව ඒ ලෝසක ස්වාමින් වහන්සේට ලැබුණා. ඔන්න තුනයි. හතරවෙනි එක තමයි සුදු උපතක් ලබාගෙන කළු දෙයක් උපදවන කෙනා. ඔන්න සසර ගමනේ පිනට කෙනෙක් උපදිනවා බොහෝම සල්ලි භාගය ඇතුව. වාහන තියෙනවා, ඇඳුම් පළඳුම් තියෙනවා, උසස් කුලවල උපදිනවා. සුදු උපතක් ලැබෙනවා. හැබැයි මෙයා මොකද කරන්නේ? කළු දේවල් දැස් කරනවා. සත්තු මරනවා, හොරකම් කරනවා, වැරදි කාම සේවනය කරනවා. අර ලැබිච්ච මිල මුදලෙන්, දීපලෙන් මාන්‍ය ආඩම්බරකම උඩඟුකම ඇති කරගෙන අකුසල කරනවා. බොරු කියනවා, කේලම් කියනවා. ඒ වගේම අනිත්‍යය දියුණු වෙනකොට ඊර්ෂ්‍යාකම් කරනවා. අපි හිතමු ආයතනයක ප්‍රධානියෙක් කියලා. තමන්ගේ සේවකයන්ට හරියට සලකන්නේ නැහැ. සත්තුන්ට වගේ කතා බහ කරනවා. හරියට පඩි දෙන්නේ නැහැ. ඔන්න සුදු උපතක් ලැබුවත් කළු දේවල් රැස් කරනවා. මොකද වෙන්නේ? මරණින් මත්තේ දුගති ලෝකයේ උපතක් කරා යනවා. මේ යුගයේ හිමයි බොහොම වැඩි. සුදු උපතක් ලබාගෙන කළු දේවල් රැස් කරන අය තමයි වැඩිපුර ඉන්නේ. ඊළඟට සුදු උපතක් ලබාගෙන සුදු දෙයක්ම රැස් කරන අය. මේ යුගයේ නම් අතිශයින්ම දුර්ලභ පිරිස. මෙයා සසර ගමනේ පිනට උපදිනව බොහෝම සල්ලි භාගය ඇතුව, කන්න බොන්න ඇතුව, රූප සම්පත්තිය ඇතුව උපදිනවා. මෙයා කොච්චර සල්ලි භාගය තිබුණත් හොරකම් කරන්නේ සත්තු මරන්නේ වැරදි කාම සේවනය කරන්නේ ඊළඟට බොරු කියන්නේ කේලම් කියන්නේ පරුස වචන කියන්නේ අනුන්ගේ දේවල්ට ආස කරන්නේ ඉරිසියාකාරකම් කරන්නේ මෙයා දන් දෙනවා සිල් රකින්නවා පින් කරනවා ඔන්න සුදු උපතක් ලබාගෙන සුදු දෙයක්ම රැස් කරනවා රැස් කරගෙන මරණින් මත්තේ දිව්‍ය ලෝකයක එහෙම නැත්නම් සුගති ලෝකයක උපතක් කරා යනවා ඊළඟට සුදු උපතක් ලබාගෙන සුදුත් නැති කළුත් නැති නිවන අවබෝධ කරන කෙනා. කෙනෙක් උපදිනව බොහොම උසස් කුලයක රූප සම්පත්තිය ඇතුව සල්ලි වාග්ය ඇතුව මිල මුදල් ඇතුව උපදිනවා. ඉපදෙලා ඉද්දි මෙයාට ඔන්න ධර්මය අහන්න ලැබෙනවා. කල්යාණ මිත්‍ර ඇසුර ලැබෙනවා. මෙයා මොකද කරන්නේ? අර දේපොළ මිල මුදල් ඥාති සම්පත් සියලු දේ අතහැරලා මහාන වෙනවා. මහානි වෙලා හිට භ්‍රමචාරී ජීවිතයක් ගත කරනවා. බඹසර රකිනවා. සොරකමින් වළකිනවා, ප්‍රාණඝාතයෙන් වළකිනවා, බොරුවෙන් කේලමින් වළකිනවා. මෙයා මොකද කරන්නේ? සීල, සමාධි, ප්‍රඥාව දියුණු කරනවා. දියුණු කරගෙන අරහත්ත්වය අවබෝධ කරගෙන නිවන් අවබෝධ කරනවා. දැන් අපි අහලා තියෙන්නේ එදා බුදුරජාණන් වහන්සේගේ යුගයේ රජවරු මේ ධර්මය අහලා ඒ සියලු සබ සම්පත් අතහැරලා මහාන වෙලා රහත් වුණා. මේ අය දන්නවා බද්දිය කුමාරයා රජ වෙන්න හිටපු අය අනුරුද්ධ කුමාරයා බොහෝ සබ සම්පත් අතහැරලා මහාන වුණේ. සුදු උපතක් ලබාගෙන ඒ තුලින් මාන්‍ය ආඩම්බරකම ඇති කරගන්න නැතුව ඒ සියලු සබ සම්පත් අතහැරලා සුදුත් නැති කළුත් නැති නිවන අවබෝධ කරගෙන සසර දුකින් නිදහස් වුණා. එදා රජවරු, සිටුවරු ආදී බොහෝ ධන සම්පත් විච උදවිය. ඔන්න පින්වතුනි විශේෂ උපත් 6. මං ආයි මතක් කරන්නම් කළු උපතක් ලබාගෙන කළු දෙයක්ම රැස් කරන අය කළු උපතක් ලබාගෙන සුදු දෙයක් රැස් කරන අය කළු උපතක් ලබාගෙන සුදුත් නැති කළුත් නැති නිවන අවබෝධ කරන අය සුදු උපතක් ලබාගෙන කළු දෙයක් රැස් කරන අය සුදු උපතක් ලබාගෙන සුදු දෙයක්ම රැස් කරන අය සුදු උපතක් ලබාගෙන කළුත් නැති සුදුත් නැති නිවන අවබෝධ කරන අය. මෙතනින් පින්වතුනි අපිට එක දෙයක් විශේෂයි. ඒ තමයි කළු උපතක් ලබාගත්තත් සුදු උපතක් ලබාගත්තත් ඒ දෙන්නටම නිවන් අවබෝධ කිරීමේ වාසනාව තිබෙනවා. ඒ නිසා කෙනෙක්ගේ කුලය, රූපය, දුප්පත්කම දිහා බලලා අපිට කියන්න බෑ. මෙයාට නිවන් අවබෝධ කිරීමේ වාසනාව නැහැ කියලා. පින් මදි කියලා. කෙනෙකුට කියන්න බෑ. ඒකට හේතුව මේ දේශනාව තුළ තියෙනවා කලූපතක් ලබාගත්තත් සුදු උපතක් ලබාගත්තත් නිවන් අවබෝධ කිරීමේ වාසනාව තිබෙනවා. ඒ නිසා මේ පින්වත් කවුරුත් මහන්සි ගන්න බුදුරජාණන් වහන්සේ වදාළ මේ මිහිරි ශ්‍රී සද්ධර්මී ඉගෙනගෙන තමන්ගේ ජීවිතේ නිවනක් කරා දියුණු කරන්න. එහෙමනම් මේ පින්වත් සියලු දෙනාටම වහවහ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සසර දුකින් අත පිනීමේ වාසනාව උදා වේවා ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්ති ලෝක සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු මං එම ධර්මානුශාසනාව පැවැත්වුවේ විචිත්‍ර ධර්ම කතික අතිපූජනීය ගම්පහ මහානාම ස්වාමීන් වහන්සේ